ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ වරක් ප්‍රතිසන්දියක් ඇති කළ චිත්තුප්පාදයකට ඉදිරියේදී ප්‍රවෘත්ති විපාක ඇති කිරීමේ හැකියාවකුත් තිබේද? තියෙනවා. ප්‍රතිසන්දි විපාක ඇති කරපු කර්මයට එහි අවශේෂ විපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක ඇති කරන්න පුළුවන්.